මම කිව්ව හැබැයි එක දෙයක් තියෙනවා ඉතින් මේ පාලි මෑණියෝ කියන කවුරුණා ශාප කරන අදහස් එහෙම ඔක්කොම අතර දවන්න ඕක වැඩක් ඇතිව නෙමෙයි. කලි දහනේවා ශාප කරනේවා ඔය ගලපනේවා නෙමෙයි. ඕක පව් වැඩ. තමන්ට පාපයක් අතුරු කරන ඥාතියරත් පාපයක් තේරුම් ගන්න බැරි මුලාව නිසා පව් කරගත්තොත් ඔයින් අන්ත සත්‍යෙට අන්තිමට වැටෙන්නේ. ඒ හින්දා හේචාන්තිය කරනවා යහපත කරනවා කරන්න පව් වෙන නම් කරන්න යන්න එපා. දේවල් කරලා කමක් නැහැ. ඒකයි ගැලපෙන්නේ. එහෙම ඉතින් බලපෑම් කරගත්තා ඒ ගැලපෙන විදියට. ඒ කියන්නේ පුරා ටික දවස් ටික ගණන් කරනකොට අමනුෂ්‍ය අයිති කියලා දැනුවත් වුණා. ඒ අමනුෂ්‍ය කියන අනේ මාත්තු වැඩක් නෑ මට මේවා කරලා. තමයි කියන්නේ එයා කියන දැක්කත් කියලා. මට වැඩක් නෑ මේවා කරලා. කවුරුත් කෙනෙක්වත් දෙන්න බලන්න ඕනේ. නිදහස් වෙන්න මෙච්චර බරක් අහලා ඉන්නේ කලාතුරකින්. මම බොහොම සතුටු වෙනවා. මම මේවා කරන්නේ නෑ කියලා. මම ගෑනු කෙනා කියලා ආයෙත් එන්න බලන ආයෙත් එන්නේ. දැන් අන්තිමට මොකද කරන්නේ? ගෑනු කෙනා නිකන් ඒකට ගත්තා මම ඔක්කොම දේවතාව ගත ගත්තා කියලා. මටත් දෙස් කියලා දෙනවා ඊට පස්සේ යන්නත් ඒවා අපේ බලාපොරොත්තු ඔය ඔක්කොගේ බලය අරගෙන තමයි එයා ඔක්කොම කරන්නේ වැඩේට. ඒ නිනි අටක අටකට්ටියේ ඉන්න දේවතාවෝ එයා යම් කිසි වසීකරණේ බැල ගන්නවා. බැලගෙන ඒ දේවතාවගේ එයා වැඩ ගන්නවා. ඔතෙන් යන්න එපා කිව්වොත් එහෙම ඔක්කොම ඇති වෙනවා කියලා අනිත් කයත් මිනිස්සුන්ට කියලා. ඉතින් ඒ කෙනෙක් ඔය මැනික් කියලා කියන දුරාලි කෙනෙක් කියලා මිනිහා ඉන්නේ නැතුව කියලා. ඒක බයි. දැන් ඒ කියන්නේ මිනිහා වෙන්නේ නැතුව කියලා. එයා කියන්නේ මම එයා බැලගත්තා. බැලගෙන මම වැඩ ගන්නවා ලෝකයට වැඩ පෙන්නනවා ඒ ඒ නෑගේ වංශය බඳගෙන දේවතාව බඳගෙන. යදාතේ හිමි කපින් අහලකවත් නැති එක. නැති ඒ තමන්ගේ දෘෂ්ටි වෙන හැටි. අරමත්තා කියන්නේ විසු දෙවියන්ගේ සම්බන්ධ වන්නා වූ දේව සම්කප් දේව හත් කටුලයි එකනා පිළිසක්. සේවක පිළිසක්. උදේ වෙස් ගන්න පුළුවන් කියලා. අරමත්තා කියන්නේ වදුරෙක් නෙමෙයි. එයා වදුර වෙස් ගන්නවා. ඒ පොන්ගේ ඉන්දිය කරන්න පුළුවන් දෙයක්. මොකද හැම වෙලෙම ඔත්තු බලන්නේ. යම්කිසි ධර්මානුකූල වැඩවලට විරුද්ධව වැඩ කරනකොට එවන්දු දේවල් පිළිබඳව ඔත්තුපත්තු බලාගෙන යන ක්‍රම හතාවක් තිබුණ කෙනෙක්. එයා හනුමා වගේ තමයි ගත් සතියෙන් ගිහිල්ලා අරේ මිහින් පැනලා ගම ඔත්තු බල බලා ගිහිල්ලා මනුස්සලෝ මනුස්සෝ ඉන්න කාලේ. ඒ ඔත්තු දෙන්නේ. ඒ විෂ්ණු කියලා කියන්නේ දේව මණ්ඩලයක් නෙවෙයි දෙකෙනෙක් නෙමෙයි. ඒ විෂ්ණු කියන දේව මණ්ඩලයට අයිති වෙන යම් කිසි ගති ලක්ෂණ ඇති සියල්ලම විෂ්ණුලා තමයි. මෙතෙන් විෂ්ණු ආකාරය වල්ලා මෙතෙන් ಜಾතිය මොකදිනේ විෂ්ණු ಜಾතිය කියලා. ඒ ඉබදුවන් නම් එයාගේ ස්වභාවයක් තියෙනවා ලෝකේ දුචක්‍රියක් දැක්කම ඒවට පහර ගහලා දුචක්‍රියේ ලෝකේපත් වෙන්න දෙන්නේ නැතුව දහම් ගුණේ ලෝකේ වර්ධනය කරමින් යහපත් ජීවත් වෙන මොකද පාදා දෙනයි දේව සංකල්පය. ඒවත් නිසා මේ දේව කොරේ උපදිනයි. එකෙක් නෙමෙයි දේව කොටාසයක් මිසු කියන්නේ. ඉතින් ඒ කොටාසෙට උදව් උපකාර කරන කට්ටිය ඉන්නවා. කොහේ හරි මොනවාද අදවයි කටි උපෙල්ලද ගැති වුණා නිසා දෙන්නේ නැහැ කරන්නේ. ඒ ඔක්කොම කල්ලා බිඳ විනාශ කළාම දුචක්‍රියේ වලක් කරලා දෙනවා. ඒ විලාදී එයාගේ පිරිස ඉන්නවා. ඒ ඒගොල්ලෝ රාජ්‍ය නායකයෝ. රාජ්‍ය නායකයෝලා ඉන්නේ අද වගේ නෙමෙයි විචාරක මාත්‍රායකයෝ. ඒගොල්ලෝගේ පිරිස ඉන්නවා. ඔතුකා ඔතුකාරයෝ. මේ ඔතුකාරයෝ හැම ගියක් ගානේම අතක් මුල්ලක් නැගේ හැමදේම හොරෙන් හොරෙන් හැංගිලා. දස්කොලන් වල රැකලා. වැඩි කකරින වලබලා ඉන්න හුරුද්දක් තියෙනවා ඔතු හොයන්න. හැබැයි ඔතු හොයලා තියෙන නරකෙ නෙමෙයි. යහපත් පැත්තට. ඒ වඳුරු ගතිය තමයි මේ වඳුරු ගතිය තමයි මේ ක්‍රියාගතිය. වඳුරා වගේ තමයි හැඩ පිළිමින් දුරින් ඇඟිලා බලන්නේ මේ ඔතුකත් හොයාගන්නේ. සංස්කාරයට වද සංස්කාරයට අනුකූල සංස්කාරයක් වැඩෙනවා. නමුත් යහපත් දේ කරමු නිසා දේව ගතිලක්ෂණ ඇති එක්කලා. දේව ගතිය උදව් කරපු ගතිලක්ෂණේ පින. ඒ නිසා ඒකින් යක් කුණේ සංස්කාරයක් ලබනවා. යම් මොහොතක ඔන්න වදුරු වෙස් මවා ගන්න. ඉතින් මේ දේවතාවට ගුණ වදුරු වෙස් මවන්න. වදුරු වෙස් මවාගෙන තමයි එයා ඊට පස්සේ එයාගේ මේ දේව ලෝකේ ඉඳලා ඒ ගතිය තුලට බහින්නේ. එතන ඉඳලා මේ ලෝකෙට යහපතක් කරනවා. ලෝකපාලක දේවතාවෝ. ඒ ඒ ඒ ඔත්තුකාරය අදත් ඔත්තුකාරය එතන. මේ මහදේවතාව මොකද කරන්නේ? ඊය යවන පරිසරේ. හැමතැනම හොයලා බලන්න. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ ඉන්නේ මා ඒ මනෝමය වතුරු වේදී. වතුරු වේදී ඇවිදලා හැමතැනම යනවා. අජරම් වල දෙනවා කියන්නේ ඒකයි හේතුව. වතුරේක වෙස් අරගෙන තමයි එන්නේ දේවතාවා. ඇවිදලා ඇවිල්ලා දැන් ඉන්ද්‍ර පෙනී කියනවා වතුරේක නෙමෙයි. දැන් හරියට මේ ගින්නේ අර කවුද මේ මෙයාගේ පංචසික කියන විනාවාදකයා නේද මාතලී සබදාදේවරයා. චක්‍රදීහමින් එදා බවවත් වෙනවා ඉස්සරහින්. එදාගේ විදිනගලම චක්‍රදීහම ගමන් යනවා. ගමන් යන විලා එතෙක් එදාගේ විදින යන ඉදිරියම ඇස්සේ දක්මව ගන්නවා. ඉතින් එදාගේ විදින නැගලා තමයි චක්‍රදී යන්නේ ඒතකොට. මේ මාතගේ දිව්‍ය පුත්‍රයන් ඇත්ත සිංහි. ඉතින් ඒකට ඒ කියන්නේ ඒ ඒ ත්‍රිපිටක අධි ලක්ෂණයි. ඒක උන්නේ විදියක් ලැබෙනවා. ඒ ඒ පරිවර්තනයට විශ්මවා ගන්න. මේ මෙතුලින් තමයි ඒගොල්ලෝ වෙන්නේ දිගින්නේ. දිව්‍ය ලෝකේ දිවිසන්නේ නැහැ. ඒවට මේ නොයේ කායද අපි හිතමුකෝ මේ යම් කිසි අභිඥා බල ඇති එදා හිටපු රහතන් වහන්සේලාට පුළුවන්කම තිබුණා. ට්‍රාන්ස්ෆර්මේෂන් මවන්න. ජයර් මහ විහාරී මේ සීමා උගලන්න හදනකොට සිතුල්පා විහිර වාසය කරපු එකර හත් අවුරුදු සාමණේරයන් වහන්සේ නම ශාස්ත්‍ර වේශයක් මවාගෙන මොකද යාර තිබුණා? මේ අර විකුපොන එක්දී. ශාස්ත්‍ර වේශයක් මවාගෙන ඇවිදලා මහා යකදාවක් අතින් මවාගෙන ඇවිදලා තර්ජනය කරන්නේ පිණිසිරිය ගලවන්න දෙන්නේ. එන මිනිස්සු ඔක්කොම විදලා බලනවා වදින්නේ. අන්තිමට බය වුණා ඔක්කොම එකල මහා ආක්ෂේ කවිලා ගියා. රජුලන්ට ගිහින් බයලා ගිහින් කිව්වා. රජු වැඩි කිව්වහම මේ ස්ථානයේ සීමා ගලවන්න නැති උගලන්න නැති බාර පොරොන්දු වෙන එක මේ ස්ථානයේ රාතන් වහන්සේලා ගෙනත් දෙන්න එක මම යන්නේ නැහැ කියලා. ඒවල අගලයි රාතන් වහන්සේලා මිසුන් වහන්සේලා ගහලා බෙන්නවා. සීමා ගලවන්න දෙන්නේ නැතිව පොරොන්දු වුණා. ඒවල ඉතින් අතුරුදහන් කියලා කියන අර බුද්ධ හාමුදුරුවෝ කියන්නේ වෙන්නේ විදියට ඉතින් මම වෙන්නේ. දැන් අරිහතුන් වහන්සේ නමක් ගමු උනාදෙත් දුන අන්න ඉර්ධිය. ඥාන ඉර්ධිය අවිඥා ඉර්ධිය පහල වෙලා තිබුණා. ඔන්න හදේ ක්‍රිස්මාව ගන්න පුළුවන්. දැන් නයිවිස් අන්න නයිවිස් මවාගෙන දේවදත්ත අර පජාසත්තාජිව උපලේනම් පිටින්දි ළමාගේ මවාගෙන මිටින්දි. එකේ නොබෙනි වෙන්නේ හිටිය ඒ ආකාරයෙන් මේක ආකාරයෙන් කියන්නේ අවිඥාවල හැදී. ඒවම දේවතාවගේ පුණ්‍ය ඉර්ධියක් ලැබෙනවා. ඒ පුණ්‍ය ඉර්ධිය නානා ආකාර සත්‍ය විශ්වාස වගේ ඒකට ඒක නරව සතෙක් නෙමෙයි. දිව්‍ය ලෝකේ තිරිසන් ලෝකයක් නැහැ. නෑ මම දැක්ක තේරවාසාව දැන් ගාථා විදුනා මේ මොනරුගේ මොනරු ගැලපීලා නාමකරණය ඒ පසු මෙතන ගැලපීලා කියලා ඒ සත්තුන්ගේ වීසිය ගන්න පුළුවන් ඒ ඉදිරි ගන්න පුළුවන්. දැන් අපි තෝ ඔත ඔත උපදින සියල්ලම ප්‍රඥාවන්තනේ පුණ්‍යවන්තයෝ. ප්‍රඥාවන්තයෝ උපදින දෙයක් නෙමෙයි ඒවෝ කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන තෞතිසාවසි දෙවියෝ දඹදිවගේ වංශය ඉතල රූපේ නතරයි. දඹදිවගේ මිනිස්සු දවදිසාරති දෙවියන්ට වඩා ඥානින් නතරයි. දැන් ඒක ලොකු එකක් වෙනවා. හා දෙවියෝ මේ පුණ්‍යයෙන් බලලබලා තියෙන නිසා. ඥානෙ විදියක් නැහැ. මේ පුණ්‍යයෙන් බලලබාවු කට්ටියට. අර මෙහි තියෙන්නේ සෙල්ලම් යෝගික ජීවත් වෙන කට්ටියක් ඉන්නවාද මොන වැඩක් කරගෙන ඉන්නවද? ඒ පින්දහම් කරගෙන ඉන්නවද? අනේ අපිට තරවගේ ඉල්ලෙන්නත් නෑ. ඔහොම කියන කතාවක් කියනවා. ලස්සන මොනරිකාව අපිට යන්නත් නෑ. එහෙම කතාවක් කියනවා. ඒ මොන විකෙන්නේ කොයි තියෙනවා පාප ධර්මයේ නෑ. පුණ්‍ය විදියට එක බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. එහෙනම් ඔන්න ඒ වෙලාවේ මොන විකාර කරන්න පුළුවන් මොන වෙලාවකින්. අදින බලන්නේ ඒ ගැටි හොයන්නේ නෙමෙයි. ඒ දේවතාවමයි. ඒ නන්දරා ඉන්නේ දේවතාවමයි. කුරුල් වේස්ම වගේ ඉන්නවා. හැබැයි ඒක දෙයක් වෙනවා. ඔතන පාපයේ හේතු නැතුව කුරුල් සංකාර වැඩිනවා ඔතන. ඔතන ඉඳලා දෙවියන්ගේ දිව්‍යමය ආවස ගිරිලා කිව්නාට පස්සේ ඊළඟ වාහනයට ලංකාවේ මුලින් ගියා ඔබ දිනු ගමේ. ඒක වෙනවා. අන්න ඒක ලංකාවේ ජාතිය වෙනවා ඊළඟට. ඔය පුණ්‍ය වර්ධනේ වෙලා තිබෙච්ච නිසා පුජාරිතේ බලවත් වෙලා තිබෙච්ච ඒ අවස්ථාවේ ඒ හේතිය දෙවියෙක් වුණාද? අර ගති ලක්ෂණයක් අයින් වෙලා තිබුණේ නැහැ. ඒ පොරොත් විපාක වගේ පුණ්‍යෙදී ඒව මවන්න පුළුවන්කම තිබුණා. හැබැයි එතෙන්ද පින් කරන්නේ. තිබිච්ච බිල් ගෙවනවා විතරයි. ගෙවලා වුණාට පස්සේ දෙවෙනි අවස්ථාවේ අර මුලා හිතේලේ පහළ වෙච්ච ගති ලක්ෂණේ ඊළඟ ක්‍රියාත්මක වෙනවා. ඒතර මොහොතේ ඉඳලා උපදිනවා. අයිසරේ ඒ මොනවද හංගන හදනවා. දැන් මේ තියෙන පොඩි ළමයිට හාවන්ට වගේ අඳගෙන, මීටට උන්ට වගේ අඳගෙන, ඔය එක එක විදිහට පළයටිය වගේ හදාගෙන, කන්න උපන්න යරගන්නේ මේ ශ්‍රී ලංකාවේ පොඩි ළමයි පොඩි සොරියනේ. ඉතින් ඔබ සුන්දර ලෝකෙක හොඳ වැඩක් කියලා හිතාගෙන පොඩි වෙන්න උගන්නන්නේ. ඉතින් ඔය වගේ බින්දහම් කරපුවාට ඥානෙ නෑ, ප්‍රඥාව නෑ බින් කරනවා. බින් කරගෙන ඉන්නකොට ප්‍රඥාවත් එන්නේ බින් කරන්නේ. ශ්‍රද්ධාව ශ්‍රද්ධාවන්තය. මේ ශ්‍රද්ධාවන්තය බින් කරගෙන බිනේ බලයක් අපි සිතවල හදනවා. හැබැයි ගිහින් උපද්දන ඔය හොටෙල විදිහට ඔය හදලා ගිහලා මල්වතු ගන්න ඉතින් කාලේ ගිහලා බොරුවට හුඳර ලෝකෙක ඉඳලා නැල්ල යන වෙලාව දන්නෙත් නෑ ඊට පස්සේ යන්නේ මොකද කරගත් විනාක ඇත්තේ නෑ සුන්දර කාම ලෝකෙක සුන්දර ජීවිත ගත කරන්න කියලා ලෝභ දේශ මොහොතේ ගැලපෙන අපුරව ගත්තා පස්සේ ඒකෙන් ඇවිල්ලා අපේ උපත්ති වල තියෙන පිරිනමන ලෝකෙ ඉතින් නිය පිටට ගත වෙලටියක් අරගෙන මහ පොළොවේ වැලි තරමේ නිය පිටට ගත වැලි තරම් ප්‍රමාණයක් ගිහලා දෙවියෙක් වෙලා දෙවියෙක් වෙන්නේ දෙවියෙක් නැලා ප්‍රේතයෙක් වෙනවා දෙවියෙක් කරලා මිනිසෙක් වෙනවා කියන මේ මහපොළේ පස් වාගේ තාත්තකට නේ. දෙවියෙක් නැලා ත්‍රිසෙනෙක් කියනවා මේ මහපොළේ පස් වාගේ. එයා කොච්චර දේවතාව නැලා මේ ත්‍රිසෙනෙක් දිරිනවා. ඉහළ කොයිද? ඒක තමයි ඉඳි ලක්ෂණ. මහත්තයා දැන් සාතු මහරජා නිදුක පහයක් තියෙනවා. ඒ නම් වල කොහොමද තේරුම් ගන්නවා කියන්නේ? ඔක දැන් චාතුම් මහරජිත කියන වචනේ කියන්නේ මේ ලෝකෙම රාජ්‍ය පාලකයෝ සතර දිසා පාලනය කරන්න පෙර පටන් හිටපු රාජ්‍ය ක්‍රම තිබුණා. මානව රෝගේ. සතර දිසාවන් පාලනය කර ගැනීමට සතර මහ රජවරු පත් කරලා තිබුණා. ඉස්සර දෙමිට රාජ්‍ය ක්‍රමයක් ඕක. දසරාජ ධර්මයේ රාජ්‍ය කරන්නා වූ රජවරු. මහරජුරු හැටියට රජ කරන කෙනා දසරාජ ධර්මයේ රජ කරනවා. සතර දිසා පාලනය කරන්න ඇමතිවරු නම් මහා සේනාධිපති හතර දෙනෙක් තීරණ පත් කරනවා. මේ සියල්ලම ධාර්මිකයි. අපරාධ ධර්මයේ වැඩ කරනවා ලෝකෙට යහපත කරනවා. පංච දුස්චරිතේ වැළකීලා. ඒක මේ විදිහට දාය දෙනවා. මේ කියනවා යහපත් පිරිත් පිරිත් අරගෙන සුචරිතේ ගොඩනගනවා. ඊයේ තමන්ගේ පිරිසත් එකතු කරන්නේ හැමදේම සුචරිතවත් පිරිසක් ඇති කරමින් දුස්චරිතයන් කඩනවා කරමින් හරි මෙල්ල කරමින් මේ විදිහට හතර පැත්තේ කටයුතු කරනවා. මේ හතර පැත්තේ වැඩ කරන්නා වූ පිරිස හැජිරුවන් යටදී පාලනය කරන්නේ හතර දෙනා. ඉතින් හතර දෙනාට පාලනය කරන්නේ මේ ලෝකේ ඉන්න පිරිත් වල ගති ලක්ෂණ අනුව තමයි ඒ විද්‍යාව පාලනය කරන්න ඕනේ. යක්ෂ ගතියත්ව පාලනය කරන්නේ ඒකට ගැලපෙන කෙනෙක් දුන්නා. සකල දිශාවකේ උතුරු දකුණු ලැබෙන අපේ බටහිර වශයෙන් නක් නෙමෙයි උත්තර ගත්තේ. ගැනීම ක්‍රමයක් තිබුණා. ඒ කාලෙත් යම් යම් විදියට ඒ ගතිය ඇති බුද්ධයෝ. තදින්ජි කරේ මේ ගතිය ඇති ප්‍රදේශවල. අද වගේ හිරුපතේ හැමතැනම ඉන්න තුන්නේ නේ. යම් කිසි වරදක් කරනවා දැනගත්තොත් යම් කිසි පිළිසක් වෙන දනුව තමයි. උඹලා ගිහිලා අහවල් කමේ පදිංචි වෙන්න ඕනේ. ඔය ඉන්නකමත් වෙන්න යන්න ඕනේ. දාන ඒ පැත්ත. ඒ පැත්ත ඒ පැත්තට පාලනය කරගන්න දාන්නේ ඒ පැත්තට ගැලපෙන පුතා. ඒතොරේ ඒකෝටම යක්ෂ කොලසතෝ. පෞද්‍ර ගතිය ඇති දඩුවම් කරන කාපොටා ගන්න එහෙම බ්‍රීෆ් ඉන්නවා දැක්කෝ. ඒ බ්‍රීෆ් ඔක්කොම තමයි ඒක පැත්තකට. දාලා ඒ පැත්තේ පාලනයේ යක්ෂ හේයාධිපති එකා ගන්න යක්ෂ ගතිය ඇති නැහන දරුවන් පාලකේ දානවා. යාම එයා දෙන්නේ. අර ඔයගොල්ලන්ගේ දරුවන් කොට මිල්ල කරන්නේ. එයාට කඩ වරුසයි. නැව වැඩ වරුසු නම් නරක වැදෙන්නේ නෙමෙයි හොඳ වැදෙන්නේ. සුචරිතය ගොඩනගන්නයි මේ වෙන් කරන්නේ. නායකයෝ වශයෙන් ඉන්න කට්ටියක් ඉන්නවා. නායකත්වයට සුසු කට්ටිය. ඒගොල්ලෝ හැම කෙනෙක්ම නායකත්වයේ අග කරගෙන ඉන්නවා. ඒක තමයි නායක කොටස. ඒ වගේ කට්ටිය යනවා ඒක පැත්තකට. ඒ වගේ තියෙන අඩුපාඩු බලන්න හරි ඒක පෙරමන්න ඒ කට්ටිය ඒකට දාන්න. ඒකෝ ඒ වගේ මේ කුම්බාණ්ඩ කියන කොටාපි දාන තව කොටාපියක්. ඒ කියන්නේ බෝව කොමුකාට කට්ටිය ඉන්නවා. පොලිසිය බදු ගෙවන්නේ නැහැ. ලබාගත එක හංග ගන්නවා. අර මුට්ටිය මේ මුට්ටිය දාලා හංගගෙන දැන්පත් කරන නිදන් කර ගන්නවා. ඉතින් මොනවා හරි කාලා බලපුවාගෙන ඔරේ කම්මැලිකම දෙයි. ඕවා කොටසක් ඉන්නවා. හැබැයි ඒ පුරු එහෙම ඉඳින එක මේ රාජ්‍ය තාන්ත්‍රයේ බාධා ගියා. හැමදෙනෙම කිව්වේ මේ හැමදෙනා පාලනය කරන හැමදෙනාම මේ බබුවන්ට එතනද. රාජ්‍ය සේවකයෝ. ඒක එහෙම කට්ටිය ඔක්කොම දැනගත්ත ගමන් ඔබ කවුරු පිළි ගහනවා ඔයාලා මේ පැත්තට තියලා. ඩාලේ වල එක්තරා සීමාසයක පාලන කොටසක් හදලා ඒ පිළිවිගේ ඇත්තිය බලන්න. ඒ මිනිස්සු ඉතින් ඒ ගති ලක්ෂණ. ඒ ගති ලක්ෂණ පාලනය කරන්න සුදුසු ඒ පැත්තට දාගන්න ඔත්තු බලන අය සුදුසු අය ඒවා පාලනය කරලා අපේ කරන පාලන ක්‍රම දීලා ඒ පැත්තට දානවා. යක්ෂ, නාග, කුම්භාණ්ඩ නිකට වෙන්නේ. යක්ෂ, නාග, කුම්භාණ්ඩ දේව කොළවල් අනිකට කියන්නේ. ඒ නෑ ඒක නිරාකරණය කරනවා ඒ දීව කොට අපේ හරි යන්නේ කිව්වා ඔව් ඒක කොට දේව නෙවෙයි නේද පහක් දෙමින් අතර කරවන්න දෙමින් අනේ ගන්ධබ්බ කියන කොටාවේ තමයි ශ්‍රී ලංකන කන්නේ. හැබැයි මේ වෙලාවට ඕන කොට තියෙන්නේ සුන්දර ලෝකයක රඟරගායි. නාට්‍යකාරයෝ, දේකාරයෝ, ඒ යටි ඔය ලෝකයා මුත ලෝකයා විහිළුවේ මිලෝගේ මත් කරන විදිහේ විහිළුකාරයෝ මේ ඔක්කොම ගන්තබ්බ කොටාපේ. ඒකත් කියන්නේ නැගේ පැත්තකට. ඔය ගොඩක් හතර හතර පැත්තේ දින තමයි පාලනය කරන්නේ. හතර පැත්තේ දින පාලනය කරන්නේ ප්‍රධානී හතර දෙනෙක් කියලා තිබුණා ඒ කාලේ හදකමේ. මෙන්න මේ ගති ලක්ෂණ සුචරිතව හදකේ වුණා. ඒක පිනා. ඒ පුණ්‍ය බලයක් වශයෙන් ඒගොල්ලෝ ගිහින් ඒකේ උපන්නා. හතරවන් දෙවියෝ. දසරාජ ධර්මයේ රජ කෙරුවා එදා සක්‍ර දෙවියන්ට බල ගියා අම්මගේ දෙන්න යන්නේ. ඒක සක්‍ර දෙවියන් ප්‍රධාන සක්‍ර දෙවියන් දිලගේ අතිරේක වන්නා වූ පුත්‍ර භාවයට පත් වෙන අනික් අය. දරුවන් හැටියට උපදිනවා. ඒ ඒ විදිහට ඉන්න කට්ටිය. එතන ඉඳලා සක්‍ර කෙනෙකුට අපි දෙවියෝයි කියනවා. ඒක දෙවි කෙනෙක් නෙමෙයි. ඔක්කොම ඒකේ හතරවන් දෙවියෝ කියන්නේ එක කෙනෙක් නෙමෙයි. ඔය අපෝ දෙවියෝ කුල. ඒ ඒ කටයුතු කරලා ඒ කුලේ උපදිනවා. ඉතින් ඒගොල්ලන්ගේ කාර්ය පාලනය කරපු කට්ටිය අදත් මේ ලෝකෙට පාලනය කරනවා. ඔය පොඩි විදියක් තියෙනවා. අදත් මොකද කරන්නේ ඒගොල්ලෝ? ඒ හතර ගති ලක්ෂණයක් ආව අයගේ වැඩ කටයුතු වල. අඩපාඩු වලදී කරන්න පුළුවන් අය උදව් කරමින් ඒ වගේම යම් කී ආරක්ෂා දෙන්න පුළුවන් අයට ආරක්ෂාව දෙමින් අදත් මේ හතර ගත්තම ඒගොල්ලෝ යනවා. සරම රාජිතේද. චතුර්ම රාජිතේ කියන්නේ ඒකයි. දැන් ඒ ඒගොල්ලන්ට පුණ්ඩා ලෙන්දාන් නාරුන්දාන් කියලා ඒ පුණ්ඩා නාරුන්දාන් නෑ ඉතින් එතන ඉඳලා මේ මුළු ලෝකෙම ඉන්නේ හැම කෙනාටම. දැන් කුම්භාණ්ඩ කියන කට්ටිය කියලා කියන්නේ ඒ කියන්නේ ගොඩක් දෙකක් ඉන්නවා. ඒකක් තමයි මෙහි ඒබඳු සංඛාරයේ වැඩපු කෙනා ඒබඳු ජාතිය කියලා කුම්භාවකට උපදිනවා. ඒ උපදින කොටේ කොටස් වල ගැළපෙන ප්‍රදේශයක් ගති ගති ප්‍රදේශ වශයෙන් ඒවා උපදිනවා. ඒවා හොල් කරගෙන. ඒවා සංඛාර වර්ණාවයි මේ ලෝකේ අනිත් කෙනෙකු විදිහටලා ඉන්නවා. සංඛාරයේ ජාතිය පහළ වෙච්චයි එතන සම්බන්ධයි. සමාජයේ දෙන්න සම්බන්ධ වෙච්චයි ඒ ගති ලක්ෂණවල උපදිනවා ඒබඳු ඒ ප්‍රදේශ වල. නම් මේ ප්‍රදේශවල පාලනය කරේ ඒ අය ඊපස්සේ ගෙනියන්නත් ඒ වල බලේ තියෙනවා. මේ ප්‍රදේශෙට ගිහින් ඔය ඒකන්පත් වෙලා පරිච්චි කරනවා. මේ මෙහෙට බලලා. ඔබගේ බලේ මේකයි. යක්ෂයින්ග ප්‍රදේශේ මේකයි. දැන් ඊපස්සේ විදියට සමහර අමනුෂ්‍ය මේවම දුබලිනවා. සමහර වෙලාවට තනුවා ඉන්නවා. ඒ සියල්ලම නැවත ගෙනියලා ඉවරලා ඒ යක්ෂයින්ග ප්‍රතිපත්තක දානවා. දාලා ඒ දරවන පාලනේ මේකේ පාලනය කරන්න වෙනවා. මොකද මෙහෙ කරපු සහකාරිය වල්ලා ගිය කට්ටිය ඉන්නේ ඒ වගේ පොදු දරුවා ලැබුවා. ජාති වශයෙන් ඊට උපදිලා. ඉතින් ඒගොල්ලෝ පාලනය කරන දෙනවා බොහොම පරිස්සමයි. දැන් නම් ඒක රෝගී වෙනවා දෙයක් එකමයි ඒගොල්ලෝ. ඊට පස්සේ කියන්නේ. ඒ ඊට පස්සේ යන්නේ ඉතින්. ඒ මහරජාගේ යක්ෂයෝ මහ විශාල බලවත්යි. ඒ බල බල තියෙනයි ඉන්නවා. වැඩි ලංකාරයට අනුකූලව ඒවා බලන්න. සමාජවල බලපුණු ලංකාරයක් පෙන්නකොයි නීච බලපුණු ලංකාරයක් නෙමෙයි. යම් කිසි පිරිසක් අවලක් අසාධාරණයක් කරන්න කියන්නේ නැගින් හිටු මහ බලවතුන් ඉන්නවා. ඒගොල්ලෝ පිළිලා පැටලන්න බලවත් නැගී හිටපු අය. ඒ මාත් ඒ බල ලබාගෙනවත් භාවයක් සල්ලා උපදිනවා. ඒ වගේ දීපී මුල කරන්නත් බෑ. අසාධාරණයක් දැකලා අසාධාරණට පහර දෙන කට්ටියක් ඉන්නවා. සාධාරණ කරගන්න කට්ටියක් ඉන්නවා. ඒ ඊටනුකුල අදත් ඉන්නේ જાතිය ලබලා. තමලාට ඒ ගතිය අනුව මහා බලයක් තියෙන සාමාන්‍යයෙන් මෙල්ල කරන්න බැරි උසමහත් ශක්තියක් ඇති මහා කාය බලයක් ඇති මානසිකත්වයේ බලයක් ඇති ඒවා තියෙන පුණ්‍ය ඉදි කර්මේ පාදේ කර්මේ පාදේ ඉදි කියන ඒවා. ඒ ඉදි අඩුවක් ඉදි බලය තියෙනවා. දැන් සමහර වෙලාවට ඒගොල්ලෝ කොට ගන්නේ එතන ඉඳලා. ඒගොල්ලෝ හරිම කැමති මේ ශාසනයට. බුද්ධ ශාසනයට කැමති. ඉරිදි වාදිතයට කැමති. ඉරිදිවරු බුදුවරු බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා අසුරු කරන්නේ. ඒ දේවතාවෝ හරි කැමති. මොකද ඒ යකින් උපදේශ අරගෙන තමයි. ඒගොල්ලන්ගේ අවවාදන ශාසනයකින් තමයි. ඒ රජවරුත් එදා රට පාලනය කළේ. ඒ ගති ලක්ෂණ ඒගොල්ලන්ගේ අදක් තියෙනවා. දැන් අදත් යම් දිනක වන්දනාමාන පූජා සත්කාර විශේෂත්වයන් කරන්නේ ඒ වගේම සාසනික ගරුත්වයෙන් කටයුතු කරන ඒවල නායකයෝ ඒවල පිරිස අතරට ඒකම වෙනවා. වැඩි වැඩවත් හරියක් තියෙනවනම් ඒ අනුමෝදන් වෙනවා. ඒ වගේ ඒගොල්ලන්ගේ පිරිසොල්ල බව ඒ අවවාදන් සාසන ලබන්න කරස් වෙනවා. ගෙනහල බලහල කරස් වෙනවා. පූජාවට සම්බන්ධ කරනවා. ඒ වගේ අවස්ථා තියෙනවා. දැන් පවුල කාලයක් තුන මේ කාලේ නම් දැකින කාලෙකින් ඒ කාලයක් තිබුණා ඒ කාලේ මේ අලිපදින ජංගවල වගේ හතරක් ලොකු මහා ජංගවල උනේ. ඉගඩියෙන් ඉගඩියට ගැට ගහලා ඉඳන් බදලා මහා අමනුෂරයන්. විශාල අමනුෂය අලිවාගේ අමනුෂය. බදලා තියෙන්නේ මහා ගංගවල වලින්. ඒක රෑනට වැදගෙන ගෙනහල්ලා ඔය පාරමත්ත වේදින පල්ලෙහා සීමාවේ. ඒ සීමාවේ ආකාශයේ තියා තියා පොලිනේ. තියා තියා ඉවර අනපනවනවා. වැද කියව. තියා තියා ඔය ගාත. ඔහොම කියලා කියනවා. උලව පොයාට ගස්සනවා. බන්ද වෙනවා. අර අහගෙන හිටියවගේ ඒ ඉතින් අනපනවලා තියා තියෙනවා. මොකද ඒක ඒගොල්ලෝ මේ දේවතාව දන්නවා හදන්න තියෙන හොඳ ක්‍රමයක් ඒ උන්ට. කියා දෙන්න තියෙන උපදෙස් දෙන්න තියෙන හොඳ ක්‍රමයක්. ධර්මයේ වටහා දෙන්න තියෙන හොඳ වෙලාව. ඒක දැනෙන කල්තිය ගෙනල්ලා තියාගෙන ඉන්නවා. පූජා අවසන් වෙනකොට දැන් වරි වෙනවා වගේ නේද? දැන් මේ ඒක තමයි එක්තරා විදිහක මේ මේ සංශෝධනය කිරීම. පුරුත්වාපය. පුරුත්වාපය කරන ක්‍රමයක් ඒක. මේ හේත අපිට ආවයි යනවා. දැන් ජාතිරි මහ බෝධිනාථය වගේ දවල්ට ගෙනියනවා. දන් දෝලා පූජා කරනවා. ඒ පූජා කරනවා නම් යම් කෙනෙක් ඒවට සහභාගී කරනවා. ඒ මේ ඒ වගේ දිවිසක් තියෙන දේවතාවන්ගේ. ඒව අදත් ඒගොල්ලෝ එහෙම කරනවා. ඒ සිද්ධිය අපි දක්වදයක් මම කිව්වු. ප්‍රයක්ෂක කට්ටිය වැඩගෙන ඇවිල්ලා. ඔව් පූජාවට ආපාර කරපු අවස්ථාවක්. සමහර අවස්ථාවක ආකාශය ඇදිලට උඩින් ඉන්නවා. කිරිගම් දාසනයක් මෙවිලා තියෙනවා. ඒ ආසනෙන් ඇදිලා ආසනේ ඈතින් බස්සලා තියෙනවා. පාතර වහිනවා ඒගොල්ලෝ. එහෙම අවස්ථා තියෙනවා. අනික අනිකරම කිරිගම් ද පාතයි. සුදු පාතයි. ආපදුනි සරකලා තියෙනවා. ඔන්න බලන්නේ ඒ ඉන්නේ විදිහටම ඉන්නවා. ඔය හතර වර්ගයේ ඥාතීන් කියලා නේ ඒකනේ මේ අපි මම මව්පිය මව්ගේ මව්පිය සහ පියාගේ මව්පිය කියන දෙපැත්ත ඒක එක එක නේද හතර වර්ගයේ ඥාතී. මම ගිරියක් ගන්න මනුස්සාමනුස්සය කියලා මම කියන්නේ. ඔව් ඒක කරන හතරක් ඉන්නවා. ඒ කියන්නේ හතර වර්ගයේ ඥාතී නෙමෙයි. ඒ දැන් දිව්‍යයක් ගන්න මනුෂ්‍ය අමනුෂ්‍ය කියන්නේ සාමාන්‍ය ලෝකේ ඉන්න පිරිස වල බෙදපු කොටස් හතරක්. ඒ කියන්නේ ඒ හතර අතර අවිනාශීමස් ඒගොල්ලෝ තියෙනවා. ඒ ඥාති වලකට සම්බන්ධයක් තියෙනවා. ඒගොල්ලෝ තමයි ප්‍රධාන වෙන්නේ ලැබීම ලබන්නේ. අනිත් අයට අදින අත ගහන්න කියලා කියනවා. අත ගහගන්න වතාව තියෙනවා. අත ගහගත්තොත් ඒක ලැබී ලැබීම තියෙනවා. අත ගහන්න ආවේ නැත්නම් අපි දෙන එක ලබන්නේ ඥාති උරුමේ වාසනාව වෙනකම තියෙනවා. ඒ අයට. මේ අපේ අපේ ජීවිතයක් තියෙනවා. ආරාධනා කිරීමට අමතරව ඒගොල්ලන් යොමු කරන එක. ඒ වගේම ඉතින් ඒ අනුව අපි ධර්මානුකූලව කරන එකක් තියෙනවා. ඒ කරගුණ සැලකීම්, ඒ වගේ අපේ අතින් රවටන වන්දි ගෙවීම, ඒ උතුම් ගුණ, ඒ ඒ තන ඒවා විග්‍රහ කරලා පෙන්නලා ඉතින් ඒ අයද එල්ල කර කර පුණ්‍ය අනුමෝදනා කිරීම. ඒක තමයි සඵල ණය ගෙවන ක්‍රමය. ওই ණය ගෙවුවේ නම් අපිට කවදාවත් මේ ආර්ය වාක්‍යයට අනුගමනය කරලා මිනිගන්න ඉඩ දෙන්නේ නැහැ. දැන් ලෝකයා මේක දකින්නේ. ඒවා නිවන් දකින්න පුළුවන්, ඒවා නිවන් දකින්න පූජාද කියලා මෙහෙම නිකන් හිස් අදහස් කියනවා. ඒක නිවන් දකින්න හේතු වෙන ආකාරය අහනවා නම් කමක් නෑ. අහන්නේ නෑනේ. නිකන් මේක වලට වහිනවා මිස. දැන් අපි මේ මෙහි ණය වෙනවා 17. ණය වෙලා වෙලා මිනිහ රට යන්න හදනවා මිනිහ රට දෙකකින් ඉන්න. මේ රටත් වල යන්න බලාපොරොත්තු වෙනවා. ආරක්ෂක වෙන ණයකාරී. දැන් යන්න දෙනවද? ඒ දෙල්ලන් හරියන්නේ නැහැ අපි රාජීරමට හෙල්ලෙන්න බැලන්නේ. බලවන්න පුළුවන් නැහැ කියලා. අපි බැක්ම දාගෙන ඉන්නවා යන්න ඉඳින්නේ. ණය දුන්නේ මොකක්ද? දැන් ඉතින් මොකද බලන්නේ? අපිට ප්‍රශ්නයක් නෑ අපි නයි ජීවන. ওই જાතියම තමයි නිවන් දකින්නයි මේක ලබලා ටික දැනගත්තොත්. ඒ කියන්නේ ඔක්කොම අතල්ලේ තෝ මිලි යන හදන්නේ. ඒක අපේ නයි සාකච්ඡා කරන්නේ. ඒව හරියන්නේ නෑ නයි දින බල. ඉලාරේ ආරංචි ඒ අවුන් ගුප්පල යෝග හැමතැනම යවන අහවල් එක ඇඬලා හදන්නේ. අහවල් එක යන බුද්ධ සාදෙන. ඕකල ගීරි කියම අයිතුරු වෙන්නේ. ওই මාරවාසී වලවේගවල ඉන්න අය දන්නා බුද්ධ සාදෙන්න බැරි කටිය යන්නේ නැතිනම් නේද වෙනවා. ඒක දන්නවා. නිවන් දකින්න කියන එක නෙමෙයි දකින්නේ. මලකමද ගොයන් දෙක කොහෙ කියලා මොකක් වුණාද කියලා. ඒක දකින්න. මාර්ගයාත් ඕක දකින්න. බෞද්ධය කියලා බෞද්ධ මාර්ගයේ ගිය කට්ටිය ටික දවසක් යන ගොඩක් අය ටිකක් දුරේ හරියට කර කියලා ගියා. ඊට පස්සේ ආගියා දකින්න. සෝවාන් වෙච්ච කට්ටිය ගිහින් බලනකොට අද්ද බීපී කරා වෙනවා. ඉඳ අන්තිම එක අද්දාලි ඉතුරු වුණා. නියතියක් නැහැ මොකුත් නැහැ. ඊට මොකද වෙන්නේ? ඒක මිච්චල වාසවල ගමනේ ආපේ වල ඉච්ච දෙයක් නැහැ. අනිත් එක ගත්තා කියලා. සකලාගාමී බුද්ධිය තියෙනවා. මෙතන ඉන්න ආනමල අන්න උපන්න ආව දිව්‍ය ලෝකේ. බලමුකෝ කවුද කියන්නේ කියලා. එතන බලාගෙන ඉන්නේ එතනින් මල රහ ගිය දියාගෙන. බලන්න. පෙරයි දිගයි කියාපු දියාගෙන. අනාගාමී දයින මෙතනින් බලන්න. එයා නම් කොහේ හරි ගියා. හරි යනවා දැක්කා. දැන් ඉන්න දින ගන්නද කියලා. මොකද ඒ ලෝකේ ආවත් යන්න බෑ. සුදාවද යන්න බෑ. සුදාවද දේවතාවෙක් අනිත් ලෝකෙදී ආ කොහෙද ආව? එහෙම දැක්කේ. ආයතාව ඉන්න කොහේ හරි. ඊළඟ මොකාලයක ඉඳලා බලපුවා කියනවා. එහෙම ඉන්න කට්ටිය කාලෙක යාගියදක් නෑ මොකක් වෙනවද දන්නේ. අනිලෝක ඇහෙන ගත්තා දින. අයිලදේට වදතර කට්ටිය වලා ඉන්නවා. ඒක බලන්නේ විචිත දෙයක් ඇත්තෙම නෑ. කොහේ ගියල් කියලා හොයන්න ඕනේ. දැන් මොකද වෙන්නේ? යකෝ අපේ ණයගන්නේ කාගෙන්ද ඉතින් කොහොම නාව? ඌ අතුරු හංගිනවනේ. ඔය වැඩි දන්න නිසා. ඒ වැඩිට බෑපු කෙනෙකුට දින දෙන්නේ. ඌලා තේ යාදී වුණු අපේ ණය ඔක්කොම මේ රාජිකන්නේ කොහෙන්ද? ඔය අදහස ගන්න අමනුෂ්‍ය ලෝකයක් ඉන්න අප්‍රමාණයක් ඉන්න. දැන් ওই ලෝකේ කට්ටිය මේ බුද්ධ ශාසනය පවතින කාලේ වෙන සිද්ධිය දන්නවා. මොකද ඒගොල්ලන්ට ඥානයක් වැඩි වුණාට ඒතර මේ කර්ම විපාකේ දේශක් පහළ වෙනවා. එහෙනම් පුණ්‍යයේදී දේශක් පහළ වෙනවා. ඒකට පේනවා යන හැටි එන හැටි මෙතෙන් චුත වෙන හැටි කොහටද ගියේ මොකද වුනේ ඒක දකින්නවා. යන්නේ නැති අය දෙක දෙයක් නැති එකට ඒ පින්වා පාපු ගියා යන දෙයක් නැහැ. ඒ වගේම පස්චිම වයිගත් එකේ පත් වෙච්ච කෙනා අන්තිමේදී චුත වුණාන්ද වාගියටක් නැහැ. මේ සාසන ධර්මයේ සෝවාන් සතරදාගාමී අනාගාමී අරිහත් කියන. මේ සතර මාර්ග සතර ඵලයන් ලැබුවායිද? වෙන දේවල් හොයන්න බැරි තත්ත්වයකටපත් වෙනවා ඒගොල්ලන්ට. එතකොට මොකක් හරි ඒ මාර්ගය අපිට තේරෙන්නේ නැති වුණාට ඒක අනුගමනය කරපුවම අතුරු ගහන වෙනවා. අන්න එහෙම එකක් ඒගොල්ලෝ දන්නවා. ආගියදක් හොයන්න බෑ. කොහේ ගියාද මොනවා වුණාද දන්නේ නැහැ. දැන් අපි ඔබ අපේ හිදී. දැන් මට මෙච්චර කායදී වුණා. මොනවා දෙනවද කියලා පොරොන්දු වෙලා හිටියා ඒ කාලේ. දෙන්නේ නැතුව කවෙ ගියේ. දැන් මම බලා ඉන්නේ තෝක දිනකම් ගන්න. දැන් කොහොම බලාපොරොත්තුවක් ඉන්න නිසා ඒක දන්න නිසා ඉඩ දෙන්නෙම නැහැ වැඩේට. ඉතින් මේක අපි දන්නේ නැති කුප්ත පැත්ත. මේ ලාදී අපි ඒකේ නිදහස් වෙන්න නෑ. අපි දන්නේ නැහැ. අපි කාට කාට ණයලා මෙන්න ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් මිනිස්සු කියලා ඉපදිලා ඉන්නේ. අප්‍රමාණ සංසාරේ කාට මොන මොන පොරොන්දු දීලාද? මොන මොන ණය විලාද? අපි ඒක දන්නේ නැහැ. අපි ඒ නිසා මොකද කරන්නේ? අද අපි ධර්මඥානිය දැනගන්න ඕනේ. ඒක කොහොමයි වෙලා තියෙනවා. මෙන්න මේ හේතුඵල න්‍යායය අනුව. අන්න ඒතර මේ හේතුඵල න්‍යායයෙන් දැනගෙන ඊයයි අපි නැහැ කියවන්න ඕනේ. අනේ හිමිකම ණය ගෙවුවර පස්සේ අප්‍රමාණව ගෙවන්න දෙයක් මෙහි තියෙනවා දැන්. ඒගොල්ලන් මේ ණය ගවන්න. ආර්ය මෛත්‍රිය වල්ලා බෑ. මොකද ඒගොල්ලෝ ඒක ඒගොල්ලන්ගේ මුලේ පේන්නේ නැහැ ඒගොල්ලන්. ඒක වටනා දෙයක් කියලා පේන්නේ නැහැ. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ලෞකික දෙයක් නා. ලෞකික ණයක් නම් අපි උනේ. අපි ඒගොල්ලන් පොරොන්දුනේ ලෞකික ණය ලෞකික දෙයකින් දෙනවා කියන. වෙන එකකින් වෙන එකකින් දීලා හරියන්නේ නැහැ. මේ පොරොන්දු එයා වාරීච් කරන්න වෙනවා. ඒ විලාසෙ අපිට සිද්ධ වෙනවා. ඒකම ඒක දෙන්න. ඒකයි ඒවා උඹට ලේ දෙන්නම් කිව්වා. ලේින් දෙන්න වෙනවා. නැම ලේ ගන්නවා හීරියගේ කියලා හරවනවා. ඒක නැති. උඹට මත් දෙන්නම් කිව්වනම් මත් දෙන්නම වෙනවා. දැන් අත්පත්තරේ කියන ඇතිනේ කියන්නේ ඒක දේවල් නැහැ අප්‍රමාණ තියනවා ඉතින්. දැන් ඒක අපි දැනගෙන කරන්නේ දැන් අපි දැන් පූජාව සහභාගී වීමේදී අපි ඕක පිළිබඳ කරන්නේ. අපි ඕක පිළිබඳ මුළු සිව්පසයකින්ම කරන පරිත්‍යාග පූජාවක් උපහාර පූජාවක් කරන්නේ. උපහාර පූජාව කියන්නේ විශාල පින්කමක් පහළ වෙන පූජාවක්. බුදුරන් වහන්සේගේ නාමයට උපහාර කළාට ඒ පූජාව ආශිර්වාදිනවා. බුදුරන් වහන්සේ විදිහට පූජා කරපු යමකට නම් ඒක පූජා වෙලා ඉවරයි. පරිභෝග කිරීම හෝ නොකිරීම උන්වහන්සේලාගේ වැඩක්. ඒක අපිට අයිතියක් නෑ පූජාවෙට ඒක සම්බන්ධයක් නෑ බාධකයක් නෑ පූජා කිරීමෙන්ම දානමය පිළ හම්බෙලා ඉවරයි පරිභෝග කිරීමෙන්ම දානමය පිළ හම්බ වෙයි සිව්පසේ පූජා කරලා පූජා කරනකොට මේක ලැබිලා ඉවරයි දැන් ශාසනය උදෙසා කියලා යම් කිසි උදෙසා පූජාවක් කළා නම් ඒ උපහාර පූජාවේදී මේ වාසනාව අප්‍රමාණව නැගෙනවා. අප්‍රමාණ ගුණ ඇති උතුමන් කෙරෙහි කරන්නා පූජාවේ ආනිසංසයත් අප්‍රමාණයි. සිව්පසේ කියන පූජාවලින් සිව්පසේමයි ලැබෙන්නේ. මේ ලැබෙන පූජාවක් තියෙනවා ඒ ලැබෙන පූජාවේ ආනිසංසයෙන්. ලෞකිකත්වයෙන් යම බලාපොරොත්තු වෙන අප්‍රමාණ ලෝකයට. අපි ලෞකිකත්වයෙන් දෙන පොරොන්දු දෙනවා ඒකෙන් ගෙයිය හැකියි. ඒක තමයි ওই පූජාව කරලා දෙන පුණ්‍යානුමෝදනා වෙනකොට අප්‍රමාණ සංසාරයේ ලෞකිකත්වයේ ලෞකිකවත් වලින් අපි ණය වෙලා තියෙනවා නේද? එහෙම එකකින් දෙන්න පොරොන්දු වෙලා නැහැ. දැන් එහෙම එකකින් උන්නේ නැහැ කියන්න පුළුවන්. ඒක අපි ඒගොල්ලන්ගේ නැරෙන් නිදහස. ඒව නිදහස් වෙන්නේ නැහැ. ඒ ධර්මයේ දිනෝ කියන්නේ ණය වෙලා තියෙන ණය නිදහස් වෙන එකක් නෙවෙයි. ඒක අමතර කරන විශේෂ පරිත්‍යාගය. ධර්ම දේශනා කිරීම කියන එක එහෙම එකක්. ඒක ආරෝ ණය ගැනීමක් ඒක නෑ. ධර්ම දේශනා කරන ණය පොරොන්දුවක් කියලා නෑ අපි. මේ අනතු අංශායන පොරොන්දුලා තියෙන්නේ හාල් ටිකක් දිහා ගෙයක් දෙන්නන්න. අරගෙන කාලා නොදී ඉන්න කරලා තියෙනවා. හරිද? අන් බෞද්ධයේ දෙකකින්. මට ගහවන මෙච්චර දියන්කො. එන මට රුපියල් මෙච්චර දියන්කො. මට හතරක් වලින් මෙච්චර දියන්කො. මට පොල් ගෙඩියක් දියන්කො. ඒකෙන් තමයි ඉල්ලගන්නේ. බෞද්ධයේ දෙකකින් නෑ ඉල්ලගන්නවා. ඉල්ලගෙන බලන්නේ කකින් දෙන්නේ නැහැ. දැන් ඔයගේ දේවල්. දෙන්න බලාපොරොත්තු නෑ මට ලේන දෙන්න ඉතින්. දැන් ඔකම වෙච්ච නැහැ තියෙන බෞද්ධ කෙනාද? දැන් බෞද්ධ නිර්මාණයක් කරලා උනේ ඒ බලාපොරොත්තු වෙන පුදුරනේ ණය ගෙවන්න. වෙන්දේක ණය ගෙවලා හරියන්නේ. දැන් ඒක තාපසේ ගඟකින් ඈතර වෙලා. තොටියකින් අහනවා දැන් කීයක් මේ මේ විදුර ගන්න ගන්නවද? මම තුට්ටුවක් කර ගන්නවා. දන්නවනේ තාපසුන්ගේ සල්ලි නැති බව. තුට්ටු කෝටියක් වගේ උපරිසක් මන් දෙන්නේ. මේ ශ්‍රී ලංකාවේ මාත්‍ය කරා. මොකද මම මේක උරුයගේ දාන්නේ තුට්ටුවක් ඇත්නම් මට උඹේ තියෙන උඹේ උඹේ තියෙන කිසිම අවවාදයකින් මට දෙයක් නැහැ. මගේ නුට්ටුව දීම ඕකවිලා ඉන්න. නැන්නා මොකද නැගේ බිල්ලින් අලගෙන කෙරුවා. වරකට හිටුවා. අන්න ඒ වගේ මේ ලෝකෙත් ඉන්නවා. මේ ධර්මයෙන් ධර්මාශීර්වාදයෙන් ණය ගන්න ලැහැත්තිලා නැහැ සියලු ලෝකයා. මේකilla මට වැඩක් නැහැ මට මම ගත්ත යහවල් જાති දැන් මෙච්චර පොලිස් වෙලා තියෙනවා. මෙච්චර කල් ගිහින් තියෙනවා. ඕක මට තිබුණා මට මෙච්චර කරගන්න තිබුණා. දැන් මෙච්චර ගන්න ඩියුටි. ඒ ඔය බලාපොරොත්තු තියෙනකොට මෙතන මේ දානය පූජා කළා ඉතින් අපි ණය ගෙවුවා. අපි ණය වුණේ යම් පාරමන්ත ඒක පොලි වෙලා තියෙන්නේ කොච්චරද? ඒ වගේ කෝටි 74 ගුණයක දීමක් අපි දීලා කරා. ඒතරම් අප්‍රමාණ ඥානි වාක්‍යය. ඒකට දැන් උන්ට ණයට වඩා වැඩි ප්‍රමාණ වැඩි වෙනස් අප්‍රමාණයක් දීලා. එහෙනම් අපි ඉතුරු වෙන්නේ. දැන් ඒගොල්ලෝ සතුටු වෙනවා මිසක්. අය අපි මොකද ණය බලාපොරොත්තු තිබුණා ඒ හම්බුනේ ඉන්නේ වෙලයි. ඉතින් අපි අපි දැනුවත් වෙලා තියෙන්න ඕනේ. දැනුවත් උනේ නම් ඉල්ල වෙන්නේ නැහැ ඒ. ඔය පින එල්ල වෙන්නේ නැහැ. ඒ පිනේ ස්වභාවයට දැනුවත් වෙලා තියෙනවා. මේක ඇයි මෙහෙම කරන්නේ කියලා ඥාන සම්පවිත වෙන්න ඕනේ. ඥාන සම්පවිත පිනක තමයි අර මහා බලය වැඩෙන්නේ. කරන්නන් වාගේ කිරුවම ඥාන විපවිතයි. ඥාන විපවිත පිනක් අරගෙන බලවත් නැහැ. බලවත් ශක්තිය මතුවලා එන්නේ. සෝමනස්ස සහගත ඥාන සම්පවිත විදිහකින් මේ පින කරන්න ඕනේ. අන්න ඒ වගේ විදිහකින් දෙන දානේ මහා ඥාන මහා බලයක් දෙනවා. ආවාස සිව්පස දානය කරන මහා සිව්පසේ කන්නද කන්නදී ඉන්න ස්ථාන අනුන් පළදු බේතේ මේ සෑම දෙයක්ම ලැබෙනවා. මේ සියල්ලම ලබා දෙන දෙයක් ඒක. මේ සිව්වාස පූජාවක කිසිම අඩුපාඩුවක් නැති පූජාව අප්‍රමාණ බුදු පියාණන් වහන්සේලාගේ මහා සංඝරත්නයේ සිහි කරලා මේ කරන්නේ. එහෙනම් ඒක අප්‍රමාණමයි සියලු අදින්න ඒ කියන්නේ සංසේ. ඒක වල ඉවර වෙන්නේ නැහැ කවදාවත්. නිවන් දැක බුද්ධයන් වහන්සේලා උදෙසා අරියතුන් වහන්සේලා උදෙසා බුදුරයන් වහන්සේලා උදෙසා දුන්න දානයක පින ගානි සංසේ. කවදා හරි Taman විමුක්තියේ පදකේ දවසේ ඉඳන් පස්සේ කියනවා. ඒ දැන් අප්‍රමාණ. ඊ මේ අනුමෝදන් කරපුවාම අනුමෝදන් වෙන කෙනාටත් ඒක ලැබෙන්නේ අප්‍රමාණව. අති දුර්ලභව ලැබෙන වාසනාවක් ඒක නායක වන්නේ. ශාසනික පින. මේක ඒ තරම් ශ්‍රේෂ්ඨයි. මේක වටිනාකම ලෝකයා දන්නවා නම් එහෙම. බෞද්ධ කියන එක වෙන්නේ අබෞද්ධ කියන නාමාත්‍ය ලෝකෙ ඉතුරු වෙන්නේ නැහැ. දුචර්යයක් ලෝකෙ කරන්නේත් නැහැ. ධර්මයෙන් පිට වෙන වැඩක් කරන්නේත් නැහැ. වැඩක් නැති වැල වටාරම් වල බහින්නේත් නැහැ. එහෙනම් මේ ලෝකෙ නිකම් සත්‍යික වෙලා. මොකද මේ ලෝකේ අද සාප කරන අමනුෂ්‍ය කොච්චර ඉන්නවද වගේ. විශාල අමනුෂ්‍ය පිරිසක් මේ ලෝකේ සාප කරනවා. ඒ අමනුෂ්‍ය පිරිසවල අවශ්‍ය කරන ඉතාන් නැති කරලා අපි. මේ ඉන්නේ මිනිස්සු මිනිස්සුගේ දුක්චරිත නිසා මේ ලෝකෙට විෂ ගැනීමලා තියෙන්නේ. සෝයාපාරවල විනාශ වෙලා. දෙවියන්ගේ විමන් අය හුලා හමාගෙන යනවා. ඒ විමන් කලබෙනවා. අවශ්‍ය වෙලාවට ඒ ඒ අයද යන්න දෙලා බලපුවම මේ ගස් කොළන් කපලා දාලා. කුෂ දේවතාවන්ට ඉන්න විමානක් නැහැ. විමාන විනාශ වෙලා යනවා. දැන් මේ දේවතාවෝ සාප කරනවා. ඉතින් දෙවියන්ගේ ශාපේ ලබන මිනිසුන්ට පිළිපිලමක් මිස යහපතක්. බුදුන් වහන්සේ දේශනා කරන සතුරු වෙන්නා වූ දෙවියෝ ආශිර්වාද කරනවා. දෙවියන්ගේ ආශිර්වාදය ලබන්නා වූ ඔහුට අභිවෘද්ධියක් නෙවෙයි පිළිහිමක් නෑ කියලා. මේක අයින් පැත්තක් ඒ වගේ. දෙවියෝ ශාපවල තියෙන පිළිහිමක් නිසා අභිවෘද්ධියක් නෑ. ඒක තමයි පැත වෙනවා. යා අද විදිහට ඔය ටික සිද්ධ වෙලා ඉවරයි. හැම වත්තකම මහගහක් තිබුණොත් කවර පැලේ හිටවගන්න, පොල් පැලේ හිටවගන්න හිතාගෙන අර මහගහ කපනවා. ඊට පස්සේ මහගහක් නැහැ. සෙවන දුන්න මහරස් ඔක්කොම කපලා. බලපුවා මොකද? ගම්බිරිසලා කර හිටව ගන්න මේක එවනින් ජබෑ කියලා ඒ කපනවා. අපි වගාවල් ආදී නොවෙත් මේ උපක්‍රම සීලී වගාවල් නිසා. අපි ඒ සම්පත් විනාශ කරනවා. දැන් මහා වනාන්තර තියෙනවට ගන්න පුළුවන්. ඒක උණු පුළුවන්. නමුත් මේකේ කාරණා යම් යම් පුද්ගලයෝ යම් තැනක උපදිනකොට කුරුම කාරකමක් තියෙනවා. හිමිකාරකම් තියෙනවා. ඒ හිමිකාරකම් මුල් කරගෙන තමයි මූලික වශයෙන් ඔය ඉන්නේ. යම් කිසි ඉඩමක් අවලහදලා දුන්නා නම් යම් කිසි කෙනෙකුට. ඒ වව් කොහලක ඉරමේ හැදෙන්නා වූ වෘක්ෂය තමයි. එයාගේ පෝෂණයේ නියම වෘක්ෂය. එයා සම්පත් ලැබෙන වෘක්ෂය. ඒ නිසා බදු වව හැදුව දුන්න ඉරමේ. ධාත්මයේ වෘක්ෂය වෙනයි දේවතාවට. ඒකේ පස්සේ හැරි වැඩිච්ච ගහකට හිමිකමක් තියෙනවා. මොකද ඒ ඊටම සත්‍රීය කරලා දීලා තියෙනවා, බල්වැටිය බඳලා දීලා තියෙනවා, විදා කපලා දීලා තියෙනවා, මිනිස්සු පරිලෝකන මතක් හදලා දීලා තියෙනවා. එහෙනම් ඒ ක්‍රමයේ වැය කළ හදලා දීපදී. ඒ බඳු විදා සීමාව තුළ කරලා දුන්න සත්‍රීකත්වයේ නිසා ඒ බඳු නෙමෙයි හැදෙන ගහකුලිය යමන ශක්තිය ලබා ගන්න. හේතු වාසනා ලබාගෙන ඉන්නේ. ඉතින් යා ආදා දීපු අවල දීපු නැති පැත්තට යන්න හිතියක් නැහැ. දැන් ඒක දේවතාවියක් ඉන්න ගහක. ගහ කපනකොට දරුවක් දෙන්නවා ගහට තිබුණා මම ඉන්නේ මම විමානයේ වගේ දෙන්නේ කපන්න එපා කියලා. ඔසෝපු පොරෝපහල වැදුනා. දරුවගේ අත කපලා ගියා. දැන් මේ දේවතාවි ශාප කරන් ගියේ මේ විසුනාසයට විශාල ශාපයක් වදිනවා. විනාශ වෙනවා. නමුත් මේ දේවතාවි දරුවත් අරගෙන අඳාගෙන බුදුරන් වහන්සේ ළඟට ගියා. මට ඉන්න දෙයක් දැන් නැහැ කිව්වා. ඒක උතන ගස්කොලන් තියෙන ඉන්න බැරිද? එහෙම ඉන්න බෑ. ඒක බුදුරන් වහන්සේ අවස්ථාව දැකලා අදිෂ්ඨාන කළා ඒක ආශිර්වාද කරලා අන්නක වැහි විමානය වාගේ ඉන්න කිව්වා. බුදුරන් වහන්සේ බින්දු ඉඳලා ඒක විමානයක් කරලා ඒක නැති. ඉතින් ඒක දිව්‍යයන්ටවත් විමාන කියන එක සෙල්ලමින්ම වෙන්නේ හේතු ආකාරලා තියෙන්න ඕනේ. ඒ වෘක්ෂ දේවතාවෝ. අන්න ඒකයි. ඒක වෘක්ෂ දේවතාවෝ. වෘක්ෂ දේවතාවත් පිටපතේ මේ පොළොව හතේ කියලා දුන්නා කට්ටියට. මේ ලෝකයට යහපතක් කරනද අපගහක් හරි හිටවා දුන්න ගහන පුරුෂ දේවතාවකෙන් දේවවාසනාව හේතු වෙනවා. දැන් ඉතින් බුද්ධ අපහිදවන වල කතාවක් තියෙනවා. බුද්ධ අපහිදවන්නේ ඇත්ත වශයෙන්ම කියනවා ලෝකයේ මේ දෙන්න දෙන්න තිබෙත්තක් බලාගෙන. මොකද පෙර කාලේ ඕවා කියලා තිබුණා. වයසක ගිය මිනිස්සයාට වයස ලෝකයට ගන්න බොන්න දෙයක් හදලා දීලා තිබුණා. ඒ උෂ දේවතාවගේ කියලා හරි ආශිර්වාද ලබන්න පුළුවන්. ඒක දන්නවා ඒ කාලේ. නමුත් දේවනේ වෙහිලා ගියා. මුත්තන්ගේ හිරිදා තිබුණා අපගහසිට. අපගහ දෙවියන්ට දාසත්තානේ නේ ගණන්. මේ මිනිස්සුගේ වතුර අඹගස් හිටවා දෙන පිළිසක් තිබුණා වයසට යනකොට. මොකද බලාපොරොත්තුවක් තියෙන කවදා හරි මම මෙතනින් වැඩලා දේවතාවෙක් වුණා මට ඉන්න දිනක් හම්බුණානේ මේ කළ දෙයකින්. මේක පිනක්. ඉතින් ඊයට හරි මලොත් එහෙම එයා ඒකාන්තයෙන් සිද්ධ වෙන වෘක්ෂ දේවතාවෙක් වෙන එක. අඹගස් එයා අධිපති වෙනවා. ඒ බඳු අධිපති වෙන අඹගස් වල එයා හිටවපු නිසා ඒ උන්වන් බවටපත් වෙනවා. යන්නේ වගේ අවස්ථා තියෙනවා. මේ වගේ ලෝකේ සේවනට ගස් හිටවපු අය. පළවරණ ගස් පළතුරු ගස් හිටවපු අය. ඒවා ඒගොල්ලෝ ඒ බලාපොරොත්තුෙන් මේ දේවතාවන් ගැන ඉතිවරු කියනේ වහලා. බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ වහලා. මහරහතන් වහන්සේලා ඒ වගේ දියස් ඇතියා කියන කාරණා අහලා. සාමාන්‍ය මිනිස්සු ඒ බඳු දේවත්වය පිළිබඳ බිය කරනවා. අපිට ඒ බඳු දෙවියෙක් වෙන්න දෙන්නේ කියලා අදහසක් ගන්නවා. ඒ බඳු දෙවියෝ ඉන්න නිසා නේද ගුරුවක් නෙමෙයි. එහෙම දෙවියෙක් කියන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ කියලා අහනවා. එහෙම දෙවියෙක් කියන්නේ මෙන්න මේ කටයුතු කළොත් කියලා කියනවා. ඒ වන්දු ඊට පිටව ගන්න මරත් එහෙම දෙවියෙක් වෙන්න ඕනේ. ඒක මම ඊට අනුකූලව මෙහෙම වැඩේ කිව්ව විදිහ කරනවා. මේ මේ දෙමේ කියන වාග්යත් හරි, එහෙම දෙවිවරු ඉන්න එකත් හරි, ඒක මේ මිනිහා ඒක දන්නේ නැතුව. මිනිහා බහලා තියෙන දෘෂ්ටිය බොරුවක් නෙමෙයි. ඒ දෘෂ්ටිය දිය යුත්තා. හැකි දිය හැකි දෙයක්. ඔවී කියන වැඩ පිළිවෙල ඒවන් දේවතාවකටපත් ගන්න හේතු කාරක ඒ වැඩ පිළිවෙල. එහෙනම් මේ බුද්ධිය ඒ જાති උක්ෂ දේවතාවය කියලා උපදිනවා. මුල් සූඳ නරකත් දේවතාව වෙන්නේ කොහොමද? මේ මුල් සූඳ නරකත් දේවතාව මුල් වර්ග අරගෙන. මුල් සූඳි ලෝකයා දිය යුතු යම් සෝඳ පූජාවක්. වෙන මුලින් අරගන්නා වූ ඖෂධ ඖෂධ ඖෂධ පූජාද මුල් වර්ග පූජා කිරීම. ඒ වගේ දේවල් පූජා කිරීමෙන් ඔහු ලබන මුල් සුවඳින් ජීවත් වෙන්න පුළුවන් හේතුවක් ලබා ගන්න. ඒතකොට මේ භූමියත් භූවස්ත දේවතාවෝ. ඒ කියන්නේ භූමිය භූමිය ආස්තිතෝ පරෝල ආස්තිතෝ වයිනා විමාන. භූමගත විමාන වෙනවා. ඔව් ආකාශත්තාජ භූමත්තා. ආකාශේ දුකට සු කරන අය. සමහර දේවතාවන්ට භූමිය හිමි කරගත්ත සීමාවල ඉක්මන් වැයෙනවා. මා ගල් පර්වත උඩ ඉක්මන් වැයෙනවා. ඉතින් ඔය ඇයි මිනිස්සු කියන්නේ මිනිහු දකින්න ඔය ගල් පර්වතේ යට ගියාම යම් පිළි ඉරිසිවරු හරි දැකපු අය. ඒගොල්ලෝ මොකද කරන්නේ කියනවා අන්න අර ගල්වඟට ගිහලා පූජාවක් තියෙන ඉතින් ගල් අධිපති දෙවතාවෙක් ඉන්නවා. ඒ දෙවතාවට ගිහලා ගල වටේ සුද්ධ කරලා දාන ඔතන පූජාවක් තියෙන ඔබට අවශ්‍ය කාටි කියහකෝ. ඔය උදව් කරන්නේ. දැන් දෙවතාව හරි කැමති ඒක පිළිඳු කරලා තියෙනවා. මොකද මේ ලෞකික කුල කුල වුණා. ඒ දේවතාව රණිකිනේ පිළිසුදු කරලා දෙනකොට දේවතාවය ඒකට කැමතියි. ඒක අර පෙරලෙන්නේ නැති දවස කරලා දෙනවා නම් ඒකත් කැමතියි. මේ බොහෝ කාලයක් අවුරුදු ලක්ෂ කෝටි ගණන් ජීවත් වෙන දේවතාවෝ ඉන්නකොට මේ පොළොව හොලාගෙන ගිහිල්ලා ওই ගල්වලින් අතේ මුරුල්ලා ගල් පෙරලිලා දැනෙනවා. ඒ ඔය වෙලාවට හොද කරන්නේ මේ දේවතාවෝ හරි කැමති ඒවට ආරක්ෂා දෙන අය බුකු ගහලා දෙන අයට උදව් කරන්නේ. අපේ විමානයේ ආරක්ෂාවන්නේ දුන්නේ. ඔය පුරුදු නිසා අපේ තුරට යමුන අමාරුවක් හැදුනහම ඔය ගල් ගල් දෙකක් අතර තියෙන පොඩි ඉඩ ප්‍රමාණයක් තියෙන දකම පූජි බෝඩු කරලා කියලා ගා දෙනවා ගන්න මුක්වා කියලා. දැන් ඕකේ කිමක් වශයෙන් කියලා කරනවා. තුරටි අමාරු නැති වෙන්නේ. දැන් ඔය සමහර පැතිවල යනකොට තියෙනවා හොයෝ. ඔය ලබුල් පැතින් හොය යනකොට තියෙන හරියට ගල් වලට මුකු තිබේවා. බයි පොඩි කරියාල් තියෙන ගල් වලට මොකද මුකු දීලා. දැන් ඔය සංකේතය. මොකද ඒ විලාසෙදී ගල් සාධිපති දේවතාවෝ මං වාසය කරන ස්ථානයේ ආරක්ෂාව සලසලා දුන්නා කියලා උට ආශිර්වාද කරනවා. ඒ ආශිර්වාද ලබන්නා වූ ඔහුට යහපතක් වෙනවා. දැන් මෙහෙම කතාවක් තියෙනවා. ඒ කතාව තමයි මේ අද වෙනකම් මේ පවතින යෝග ක්‍රම ලෝකෙට බිහි වුණේ. නමුත් අද මේවා එහෙම වුණ බව දන්නේ නැහැ. ක්‍රමේ දන්නේ නැහැ. කවුද ඒවා කිව්වේ දන්නේ නැහැ. ඒවා කිව්වේ දිවැ තියෙන දිවැටිවරු යම් කිසි යෝගී ඒවා දැකලා කිව්වා ඒක අපි දැකලා. සමහර වෙලාවට යෝගීන් මේ දේවතාවක කතා කරනවා. ඒගොල්ලෝ බලාපොරොත්තු ඒ දේවතාවෝ කියනවා ඒ අයට. අපි මෙන්න මෙහෙම කරනවා නම් කැමති ලෝකයා. අපි උදව් කරන්න කැමති අපිට මෙන්න මේ උදව් කරන අයද. එහෙමත් ඒගොල්ලන්ට කිව්වහම ඊයේ ලෝකයට කියා දෙනවා. ඔයාලට හරදරක් තියෙනවා නම් ඒ වෙලාවේ මෙන්න මේ ගල්පතිපති දේවතාවෝ ඉන්නවා. මෙන්න මේ ගල්ට මේ පූජාව කරන්න. එහෙම කිව්වට පස්සේ එන්නේ ගල්ට පූජා කරනවා. කාලයක් යනකොට ගල් වලට පූජා කරන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ ඉන්නේ ගස් කල් අදමක කාලයක් තිබුණා කියලා. ගස් කල් ඇදුවා නෙවෙයි ගහට අධිපති දේවතාවෝ ඇදුවා. ගල්ට අධිපති දේවතාවෝ ඇදුවා. තව කාලයක් යනකොට මිනිස්සු ලකින්නේ දේවතාවෝ හැට පෙන්නේ නැහැ. ගල්බාත ගල්ලා දානවා ගස් අදාලා කියන එක ලෝකේ ඉතුරු වුණා. ඊට පස්සේ ගස් කල්ලා දාන මිනිසුන්ගේ කාර්යය කියලා ඕකට කිව්වා. ගස් කල්ලා දාන්න හේතුවක් තිබුණා. ඒක ලෝකේ වැපින්නේ. යාර පොලිසාවේ ගිහිලා ඉතින් 18 තිබුණි දේවතාවෙක් ඉන්න එතන තමයි. අර ගිහිලා ඉතින් අර මේ බාරයක් දෙන්න වරොද්දුනේ. හජවරු ඔක්කොම ගිරහල හජවරු ගාන ගිරහ 99 ගිරහල්ලා. මේ ස්ථානයේ පුච්චලා ඉතින් බිලි පූජාවක් දෙනවා කියලා. අයිතුවාලේ කරගලු. ඊට පස්සේ මොකද එතන දේවතාවයක මුල් කළේ නේ නැවතර ඖෂධීය මලක කකුල මේ බහගෙන ඉඳලා. ඒ මල ගහට බෙල්ලේ ඉඳන් තුවාලෙම දුනා බලා ඉන්නේ. ආ උලා කැලේ හැදිච්ච තුවාලේ. ඒ පාර කල්පනා කරලා එයා පොලිසාලේ කල්පනා කරනවා. මේ ඒකාන්තයේ මේ దేవතාවගේ ප්‍රාතිහාරයෙන් దేవතාවගේ ආශිර්වාදයෙන් තමයි මයි තුවාලේ වුනේ. දැන් මගේ බාහිර ඔප්පු කරන්න ඕනේ. ඒව කිලෙවලා රටවල ඉඳන් රජවරු අනුව නවදේවි කියනවා මෙතන තිබ්බා. රජවරු 100කින් මේ පූජාව දෙන්න හදන්නේ. මහා ගිරිවලක් ගාලා මේ රජවරු ඔක්කොම මරලා පුච්චලා මේ දෙවියන්ට දෙන්න හදන්නේ මේ බලාපොරොත්තු දාන. දැන් මේ ගමේ දේවතාවෙක් ඒකාන්තයෙන් හිටියා. මේ දේවතාව වල විලාභයක් මහා අපරාධයක් කරන්න හදන්නේ. මේක යන්නේ මේක හදාරි මේක කරා මොකද මේ දුට්ටිය බැඳලා තියෙන්නේ දැන්. දැන් මාව වෙනුවෙන් කියලා භූමියේ පූජාව කරනවා මහා අපරාධයක් කරගන්න. දැන් භූමියකින් මම බේරගන්නේ කොහොමද කියලා බැලුවා. බලාපොරොත්තු දැනගත්තා මුගේ බේරගන්න වෙන එකෙක් වань එකෙක් ඉන්නවා. මේ සුදසෝම කියන අපේ මහා බෝසතාණන් වහන්සේ වැඩි කෙනෙක් වෙලා ඉන්නවා. ඔන්නේ රජුරන් ඉඳලා උන් මිල කරන්න කොල්ලෝ. එහෙනම් දැන් මේක කරන් දින එකමදී. මුලින් මේක එපාසුවර ගන්න බලකන්නේ. මේකට අවශ්‍ය කියලා සියවෙනි රජුරු සුරසෝම රජුරු වෙන්න මුල කියන්න ඕනේ කිව්වා. ඒ යා ගෝවිනාදට බෙහිලා කිව්වා ඔය පූජාව කාටදම කරන්නේ. දැන් දේවතාවනේ මම තමයි මේ දේවතාවා. මේ පූජාව මම බාරගන්නේ මේ අත්‍යවශ්‍ය කියලා තව ආවේ නේ. සුරසෝම කියන රජු කෙනෙක් ඉන්නවා. අනේ රජුරු මට බාර දීවා. මොකද එයා සත්‍යයේ සත්‍යය කරු කරන්නේ ඒ దేవතාව දන්නවා සත්‍යවාදී මහ පින්වන්තයි තේජවන්තයි මේ බුද්ධිලා මෙල්ල කරන්න බලයක් තියෙනවා මේ පූජා අහකව හිතට කරගන්න පුළුවන් කමක් තියෙනවා ඒ නිසා උන්වහන්සේ ඒ උපක්‍රමයේදී රජු මේ කියන්නේ මේ దేవතාව උපක්‍රමයේදී දැන් ඒ වෙලාවේදී ඒ යාගේ නම් දැන් ඒ හේතුවෙන් අර ඔක්කොමත් බලලා මිනිමස් කණ එකක් නවත්තලා අධිවිදේ දැවෙන හද කෙනෙක් වුණා ආයිතරය දැන් ඉතින් එතෙන්දී තේනවා මේ ගහට අධිපති దేవතාවෙක් ඉඳලා තියෙනවා දැන් ඒ දේවතාවා විඤ්ඤාණය විනාශයක් වළක්වන්න ක්‍රියාත්මක කරලා තියෙනවා. එහෙනම් ඒ දේවතාවට යහපත පිණිස යම් කිසි කටයුත්තක් කරන ආශිර්වාද කරන්නේ. එහෙනම් බුදුරණාහි දේශනා කළේ ඒකනේ. දැන් මේ ජාඩිය මහත්මිය හරි හම්බ කරගන්න දෙයකින් යම් දේවතාවෙක් නිසා පූජා පවත්වනවා නම් ඒ සතුටටපත් වෙන දේවතාව ආශිර්වාද කරනවා. ඒක කොච්චර වෙලා තියෙනවද? දේවතාවාගේ අනුකම්පාව ලැබෙන ආශිර්වාද ලැබෙන උඩ අභිවෘද්ධියක් වෙන්නේ පිළිබක් නැහැ. ඉතින් අද ඒක කළොත් මොකද කියන්නේ? දැන් දෙවියන් ගැන මිත්‍යා දෘෂ්ටි කියන්නේ ගැලපෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විරුද්ධව කතා කරනවා. මිත්‍යා දෘෂ්ටි වෙන්නේ කොතනින්? සම්මාදිටික වෙන්නේ කොතනින් කියලා දකින්නේ. මේ බාහිර දේවල් අල්ලගෙන මිත්‍යා දෘෂ්ටි සම්මාදිටික වෙන්නේ මොකද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන හටගත් දේවල් ඉපන්නාවේ පස්සෙලා වෙනසලා කියලා ගන්න උ සම්මාදිටික. එනි කේන්දරේ පිටිවත් එකයි නැත්ත් එකයි එහෙම කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. නැගල් බලකෝ එක මිත්‍යා දෘෂ්ටි බලන්නේ ටික සම්මාදිටික එහෙම දේශනා කරා. හටගත සියල්ල ඉබුණාමීටපත් වෙලා වෙනසලා කියන මේ සත්‍යයේ තේරුම් ගත්තා නම් ඔය කාන්තේ කලන්න වෙරි සම්මාදිටියටපත් වුණා. ඒක මුළු තුන් ලෝකෙම එකතුණා. ඔය මිත්‍යා දෘෂ්ටි කරන්න බෑනේ. එන බුදුරණහදී දේශනා කරපු සම්මාදිටිය කොහොමද? කොහේක බලනවද? මොකකින්ද සම්මාදිටිය එන්නේ මොකකින්ද? කැඩින්නේ. මොකකින්ද සම්මාදිටිය කොතනද පහළ වෙන්නේ? මේ එකක්වත් දකින්නේ නැහැ. මේ ලෝකෙ මොකද ඉන්නේ? නැති වණක් ඇටි ඇටි හදලා කිව්වහම නොබල වණ කළා. බලවමන කළා. මොකද හිතේ? අට මහා නරකයේ උපදින්න හිටින්න මොසාවාදය ඉරි කරන්නේ. ධර්මය ධර්මයේ කියලා අධර්මය ධර්මයේ කියලා කියනකොට. මේ අනේ ඒක හරි බලන්න බෑ. මේකයි එන්නේ අපි දකින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ දෙයක් 500ක් ත්‍රිපිටකයේ වශයෙන් ගෙනාවලා. ওই ත්‍රිපිටකේන පරස්පර ධර්මය හරියට තේරුම් ගත කියලා. මේ කේන්දර බැලුවා කියන්නේ බැලුවා කියලා මෙහෙ දිටු වෙන්නේ කිසිම හේතුවක් නැහැ. ඒක නේ බුදුරණාහි දේශනා කරලත් නැහැ. ඒ වෙන්න දෙයක් නැහැ. මොකද පැහැදිලිව ඒක නේ කපන්න වෙලානේ. ත්‍රිපිටකේ කපන්නේ කොහොමද? එනේ අපි ධර්මයේ තෝරා ගන්න බැරි කම නෙමෙයි තියෙන්නේ. කියාපු ධර්මයේ තේරුම් ගන්න බැරි වුණාම ඒක වෙන්නේ පරයාස වල. සාතනය අනුපූරව යාම චාතුරු මහරජා. දැන් ඔතනින් ඊළඟට තමයි චාතුරු මහරජාගේ තාවදීන්ස. දැන් තාවදීන්ස කියන්නේ ලෝකයේ පහළ වීමට 33 දෙනෙක්ගෙන් පහළ වුණ මූලික ආතරී නිසා තාවදීන්ස කියලා එක නම තියාගත්තා. මගමානවක ඇතුළු මේ 30 දෙනෙක් එකලා කරමු පරාප්ත සේවයක් නැණ අර සමාදාන වැඩ පිළිවෙල නිසා ඒ හටගත්ත විනේ ඒ 33 දෙනා එදෙන ගිහින් උපන්නට පස්සේ තමයි තාවදීජකෙන් ලෝකෙට නම තියාගත්තේ. තාවදීජකෙන් ලෝකෙ දින අසුරේ එකේ හිටියා. තාවදීජකෙන් නම නෙමෙයි ඒකට තිබුණේ. තාවදීජකෙන් නම අපි දාගෙන තියන්නේ ඒ දෙවෙනි දෙවුඩවට. ඔතන තියෙන්නේ සුර මෙර කියන දෙකක් තියෙනවා. මිහිරියාව කියන වචනයක් තියෙනවා. මිහිරියාව නිසා මෙර හට ගන්නවා. සූරභාවය නිසා සුරාට ගන්නවා. යක්කෙනෙකුට සූරභාවයක් ඇති වෙන්නේ කටිසර භාවයක් ඇති වුණා නම් යහපත්සේ කටයුතු කරගන්න පුළුවන් වුණු කාර්ය සූරත්වයෙන් කටයුතු කරගන්න ලෝකයේ පරිසරය හදලා දුන්නා. මෙන්න මෙබඳු අය සූර බවටපත් වෙනවා. ඒ නිසා මේ ලෝකේ දැහැමින් සාමීමින්ද පංචකාම සම්පත්තිය වෙනවා දැහැමි කාම සම්පත්තිය. කාම මිත්‍යාචාරයෙන් නොවැටෙන කාම සම්පත්තිය. මෙන්න මේ කාම සම්පත්තියෙන් ජීවත් වීමේ මඟ පාදා දීලා. ඒ මිහිරියාවෙන් යුක්තව කටයුතු කරලා සූරභාවයෙන් කටයුතු කරන්නේ. යම් කිසි පිරිසක් කටයුතු කරනවා නම් මෙර මත හිටින සූරය පහළ වෙනවා. එහෙනම් මෙරගල කියලා කියන්නේ ඒ මහා මේරු පර්වතයේ මුදුන. තාවදින්දේ මෙහිලා දින තැන. ඒතර එතෙන්ට පහළ වෙන සූරයින්ට තමයි ඒක අයිති වෙන්නේ. සූරයින්ට අයිති වෙන මෙර නිසා තමයි එතන සූර මෙර හැදෙන්නේ. මේ සොර මෙර කියන දෙකෙන් ලෝක සත්‍යය වත් වෙලා ප්‍රමාද වෙලා ලෝකයල් ගන්න දෙන්නපත් තුන පහත් වුණා. ඒක සුරාමීරිය මධ්‍යපවාද ගාන වුණා. මත්‍යීමේ ප්‍රමාදයේ ප්‍රාණයටපත් වෙන්නේ නැති එක තමයි හා මිත්‍යාචාරයෙන් තොර වුණු කාම මිත්‍යාචාරයට සම්බන්ධ වෙනකොට මත්‍යීම ප්‍රමාද වීම අල්ලා ගැනීම කියන මේ තුනට වැටෙනවා. ඒ තුන අත්දැකලා කාමීත්‍යාචාරයෙන් වෙනුනහම තරාවේ තියෙනවා මිහිරියාව තියෙනවා. ඒක තමයි ගැහැණි